මට මතකයි මම ගියවර ධර්ම දේශනාවේදී මෙම ස්ථානයේදීම පරතෝ කියන සංකල්පය ගැන යම් කරුණු ඉදිරිපත් කළා. ඉතින් අද මම බලාපොරොත්තු වෙන්නේ අනාත්ම දර්ශනය සම්බන්ධයෙන් මේ අනාත්ම කියන ස්වභාවය ගැන යම් කරුණු ටිකක් ඉදිරිපත් කරන්නයි. මොකද දැන් මෙතෙන්දී එන මේ 11 ආකාරයෙන් එක්තරා ආකාරයක් තමයි අනාත්ම කියන්නේ. සීලවතාවසෝ කොට්ටිද බික්කුණා පංචඋපාදානස්කන්ධා අනත්තතෝ යෝනිසෝ මනසිකා තබ්බාති කියලා එතකොට අපිට මේක ඒ වචනේ විතරක් අන්තර්ගත කරලා අපිට එතකොට අර්ථ දක්වන්න පුළුවන්. එතකොට මේ පංච උපාදානස්කන්ධය අනාත්ම වශයෙන් තේරුම් ගත යුතුයි. අනාත්ම වශයෙන් දැකගත යුතුයි කියන එක තමයි එතකොට මෙතෙන්දි ඉදිරිපත් වෙන්නේ. දැන් පින්වත්නි අපි අනන්තවත් අහලා තියෙනවා ඕන තරම් අහලා තියෙනවා මේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා තිරක්ෂණයක් කියලා දෙයක්. ධර්මය හකුළුවා දක්වනවා ත්‍රිලක්ෂණයකට අනිච්ච දුක්ඛ අනාත්ම කියලා. එතකොට අපි මේවා තේරුම් ගන්න භාවනා කරනවා. විපස්සනා භාවනා කරනවා. හැබැයි මේ අනාත්ම දර්ශනය එක්තරා අන්දමකින් ඇතම් කෙනෙක් වැරදියටත් භාවිතා කරනවා. ඉතින් මේ සම්බන්ධෙනුත් එක්තරා අන්දමකින් අපි සැලකිලිමත් විය යුතුයි. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ මේ බුදුරජාන් වහන්සේ පෙන්වලා දීපු ධහම අපි වැරදි අර්ථකතන දීලා අපිට ඕන ඕන විදිහට තැන්වලට පාවිච්චි කරලා අපිම පඹගාලක පැටලීමක් එමත්නම් අපිම දුකටපත් වීමක් තමයි අන්තිමට සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම අපි තේරුම් ගත යුතුයි කලිනුත් මතක් කළා වගේ බුදුරජාණන් වහන්සේගේ මූලික පරමාර්ථයක් උනේ මේ සත්වයින්ව සසර දුකින් මුදවා ගන්න. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ පිං උතුම් දන්නවා සුමේද තාපසයෝ වශයෙන් එදා දීපංකර පාදමූලයේදීම උන්වහන්සේට තමන් වහන්සේව දුකින් මුදව ගන්න අවස්ථාව තිබුණා. උන්වහන්සේට අවශ්‍ය කරන පාරමී ශක්තිය තිබුණා. දීපංකර පාදමූලයේදීම උන්වහන්සේට රහත් වෙන්න හැකියාව තිබුණා. නමුත් කල්පනා කළා මම විතරක් මේ සසර දුකින් අත මිදෙනවට වඩා මේ අනන්ත අප්‍රමාණ වෙච්ච මේ අසරණ සත්වයින්වත් සසර දුකින් මුදවා ගැනීම මං වගේ වීර පුරුෂයෙකුට වටිනවා. කියලා තමයි උන්වහන්සේ නැවතත් මේ සම්මා සම්බුතත්වයකටපත් වෙන්න අන්න පාරමී පිරුවේ. එතකොට උන්වහන්සේගේ ඒ ප්‍රබලම පරමාර්ථය එහෙම නැත්නම් මේ බුද්ධ කෘත්‍ය වෙලා තියෙන්නේ මේ මොකද්ද මෙතන ඇත්ත වශයෙන්ම තියෙන්නේ? මෙතන දුකක් තියෙනවා කියන එක වටහලා දීලා ඒ දුකින් මිදෙන්න අන්න පාරක් පෙන්වලා දෙන්න. එතකොට චතුරාර්ය සත්‍ය වශයෙන් ඒතර බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා මෙන්න දුකක් කියලා දෙයක් තියෙනවා. මෙන්න දුකට හේතුවක් කියලා දෙයක් තියෙනවා. ඒතර දුක නැති නැති කිරීමක් කියලා දුකින් මිදීමක් කියලා දෙයක්ත් තියෙනවා. ඒ දුකින් මිදෙන්න මාර්ගයකුත් තියෙනවා. ඒතර අපිට තේරෙනවා එක්තරා අන්දමකින් බොහොම සුබවාදී මේ දුකක් තියෙන නිසා ඒකෙන් මිදෙන්න මාර්ගයක් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මේ මුළු ධර්මයම අපි බලන්න ඕනේ එකwidehatකින් ඒ දෘෂ්ටි කෝණයෙන් මොකද ධර්මයේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ දුකින් මිදීම සඳහා. ඒතර අපිට දුකක් දැනෙනකොට අපි මේ ධර්මය ඒ අන්දමින් තේරුම් අරගෙන බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන කරුණු නිවැරදිව තේරුම් අරගෙන අපි එතනට උචිත පරිදි පාවිච්චි කළා අපේ දුක නැති කරගන්න. ඉතින් බුදුරජාන් වහන්සේට උමනා වෙලා තියෙන්නේ අපිට මේ දුක් විඳ විඳ ඉඳවන්න නෙමෙයි සංසාරේ දුවවන්න නෙමෙයි ඒ වෙනුවට අපි තියෙන දුකින් මුදවන්න. දැන් පින්වත්නි ඇතම් කෙනෙක් අපි මේ අනාත්ම දර්ශනයක් ගැන කතා කරනකොට ඉතින් කියන්න පුළුවන් මෙතන සත්වයේ පුද්ගලයෙක් නැහැ. අනාත්ම දර්ශනයක් බුදුහාමුදුරුවෝ කියන්නේ. එහෙනම් ඉතින් අපිට කැමති දෙයක් කරන්න පුළුවන් නේද? අපි සත්තු මරුවත් ප්‍රශ්නයක් නැහැ. සොරකම් කරත් ප්‍රශ්නයක් නැහැ. කාමයේ වර්ධව හැසිරුණත් ප්‍රශ්නයක් නැහැ. බොරු කිව්වත් ප්‍රශ්නයක් නැහැ. වෙන ඕනම අකුසලයක් කරාට ප්‍රශ්නයක් නැහැ. මෙතන කෙනෙක් නැහැ. පුද්ගලයෙක් නැහැ. කියලා ඉතින් කෙනෙකුට මතයක් ගොඩනගන්න පුළුවන්. තර්කයක් ගොඩනගන්න පුළුවන්. මොකද මේ අනාත්ම දර්ශනයක් බුදුරජාන් වහන්සේ කියලා තියෙන්නේ. මේ විදිහට අපි අත්දැකීමක් කරොත් පින්වත්නි ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද බුදුරජාන් වහන්සේගේ ප්‍රධාන ධර්ම කොටාශයක් තමයි කර්මය. කර්මයේ කර්මඵලය තේරුම් ගැනීම. දැන් මේ පින්වතුන් දන්නවා බුදුරජාන් වහන්සේ අපිට නිතරම උපදෙස් දීලා තියෙනවා නිතර නිතරම මෙනෙහි කරන්න කියලා කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යංකම් මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති පබ්බජිතේන අබින්හම් පච්චවෙක්කි තබ්බං දැන් මේ භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි ඔබලා මේ කර්මය සොකීය කොට ඉන්න බව නිතර මෙනෙහි කරන්න. කියන්නේ යමක් Tamanට අයිති නම් මේ කර්මය පමණයි. මේ කයවත් මේ රූපයවත් මේ සිවුරුවත් මේ අපි පරිහරණය කරන පාත්‍ර ආදී අනිකුත් සේනාසන ආදී දේවල්වත් මේ මොකක්වත් නෙමෙයි. ඔබට යමක් අයිති නම් මේ කර්මය පමණයි කියලා මෙනෙහි කරන්න. කියන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උපදෙස් දෙනවා. ඉතින් ඒ වගේමයි මේ පින්වුතුන්ටත් ගිහි පින්වුතුන් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. Tamanට ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, මිල මුදල් තියෙනවා, රැකියා ස්ථානවල විවිධ තානාන්තර තියෙනවා. නමුත් ඒ එකක්වත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සකීය වශයෙන්, Tamanගේ වශයෙන් සලකන්න කියලා කියන්නේ. Taman කරන හොඳ නරක ඒකේ ලැබෙන ප්‍රතිවිපාක අන්න තමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ වශයෙන් සලකන්න දෙයක් තියෙනවා නම් අන්න සලකන්න කියලා කියන්නේ. ඒකයි කම්මස්ස කෝම්හි. කම්ම දායාදෝ. එතකොට මේ අපිට දායාද වශයෙන් අපිට උරුම වෙන්නෙත් අපි මේ කරපු හොඳ නරකවල ප්‍රතිඵල ටික. ඒක දායාදයක් වශයෙන් උරුම වෙන බවත් නිතර මෙනෙහි කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. කම්ම යෝනි අපිට දැන් මේ වර්තමානයේ යම්කිසි දෙයක් භුක්ති විඳිනවා නම් සැපක් වෙන්න පුළුවන් දුකක් වෙන්න පුළුවන් ඒකට හේතුව වශයෙන් මූල හේතුව වශයෙන් එතකොට ඉදිරිපත් කරන්නේත් මේ කර්මය කම්ම බන්දු අපිට ඥාතියෙක් වශයෙන් අපිත් එක්ක කැටෝ යන කෙනෙක් වශයෙන් අපිත් එක්ක හැමතිස්සෙම ඉන්න කෙනෙක් වශයෙන් ඊළඟ භවයටත් අපිත් එක්ක යන කෙනෙක් හැටියට ඥාතිවරයෙක් හැටියට සලකන්න පුළුවන් නම් ඒත් මේ කර්මයමයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා කම්මපටි සරණෝ අන්න අපිට පිළිසරණක් ලබා ගන්න ඕන නම් පිහිටක් ලබා ගන්න ඕන නම් ඒ පිහිට ලැබෙන්නෙත් මෙන්න මේ හොඳ නරක නරක කියන්න බෑ. අතරම මේ කරපු හොඳ හරහා තමයි. කියලා අන්න බුදුරජාන් වහන්සේ අපිව උනන්දු කරනවා එක අතකින් මේ අපි කරන දේවල් වලට එක්තරා අන්දමකින් සෑහෙන වගකීමක් අපිම දැරිය යුතුයි කියන தත්ත්වය தත්ත්වය සම්බන්ධයෙන්. ඒ නිසා අපි මේ බුදුරජාන් වහන්සේ වෙනත් තැනක ප්‍රකාශ කරන මේ අනාත්ම දර්ශනය මෙතෙන්ට ගාව ගන්න බෑ. අපි ඒක පැහැදිලිව තේරුම් ගත යුතුයි. මොකද අපි මේ කර්මය හා කර්මඵලය බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන බොහොම ප්‍රබල ශ්‍රේෂ්ඨ ධම් කොටාසයක්. එතනට මේ අනාත්ම දර්ශනයක් දාව ගන්න බෑ. එතන ඇත්තටම බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ එක්තරා අන්දමකින් අපි මේ අවිද්‍යාවෙන් යුක්තව කටයුතු කරන මිනිස්සුන්ට සත්වයින්ට මේ අවිද්‍යාව දුරු වෙන තුරු ඒ අයගේ අතින් කර්ම සිද්ධ වෙනවා. මොකද කෙනෙක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන්, මමෙක් වශයෙන් තමයි ඒ අය කටයුතු කරන්නේ. ඉතින් කෙනෙක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන්, මමෙක් වශයෙන් කටයුතු කරන තාක් ඒ අයගේ අතින් කර්ම සිද්ධ වෙනවා. ඒ නිසා ඉතින් සියල්ලන්ටම එකම වර නිවන් දකින්න බැරි නිසා ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ අයටත් දුකින් මිදීම සඳහා එහෙම නැත්නම් දුක අඩු කිරීම සඳහා අන්න ඒ අයට කියනවා ඔබලා මේ අකුසල් නොකර ඉන්න. කුසල් දහම් යෙදෙන්න. සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා කියලා අන්න බුදුරජාන් වහන්සේ කියනවා. ඒ කියන්නේ මොකද මේ අපි භාවනාවක් නොකරන ඒ තරම්ම ධර්මයක් ලොකු ගැඹුරකට නොගිය පිරිසක් නම් ඉතින් අපි කෙනෙක් වෙලා, පුජ්‍යලයක් වෙලා, මමෙක් වෙලා තමයි අපි කරන දාක් දේවල් කරන්නේ. එතකොට අපි වැරදි දෙයක් කළොත් ඒ වැරදි දේ හරහා අපිට අනිවාර්යෙන් ඔන්න කර්මයක් රැස් වෙනවා. අපි හොඳ දෙයක් කළොත් ඒ හොඳ දේ හරහාත් අපිට ඔන්න අනිවාර්යෙන් කර්මයක් රැස් වෙනවා. එතකොට පින්වත්නි අපිට තේරෙනවා මෙතන එක්තරා අන්දමකින් සත්පුද්ගල ස්වභාවයක් සම්මුති මට්ටමින් අපි තේරුම් ගත යුතුයි. අපි පිළිගත යුතුයි. පිළි අරගෙන අන්න අපි ඒකට අවනත වෙලා අන්න අපි හික්මෙන්න පටන් ගන්නවා වැරදි නොකර ඉන්න. අකුසල් නොකර ඉන්න. යහපත් දේ පමණක් කරන්න. එතකොට අපිට තේරෙනවා ඔන්න දැන් ටික ටික අපි අර ගමන් කරපු අයහපත් මාර්ගයේ දුස්සීල භාවයෙන් අත මිදලා පස්පව් වලින් වැළකීලා අන්න දස කුසල් පැත්තට දස පුණ්‍යක්‍රියා පැත්තට නිරත වෙමින් අන්න අපි ඔන්න කුසල් කරන්න පටන් ගන්නවා. අන්න යහපත් පැත්තට එනවා. අන්න ඒ හරහා අපිට මේ අපාගත වෙන්නේ නැතුව ඔන්න සුගතගාමි සුගතිගාමි වෙන්න අවස්ථාව ලැබෙනවා. එතකොට බුදුරජාන් වහන්සේට මේ අසරණ සත්වයින්ව එතකොට මේ නිරන්තරයෙන් දැවෙන මේ සතර අපායෙන් අතමුදවලා සුගතිගාමි වෙන්න ඔන්න එතකොට දහමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී අපි ඉතින් පිළිගන්නවා මෙතන කෙනෙක් ඉන්නවා. පුද්ගලයෙක් ඉන්නවා. මේ කරන කියන දේවල් වලට මම වග කියන්න ඕන. මට ඒකෙන් ගැලවෙන්න විදිහක් නැහැ. එහෙනම් මම මාව රැක ගන්න ඕනේ. කියලා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා. හරි ලස්සන ගාතාවක් කියනවා. ධම්මපදයේ අත්තවග්ගේ බුදුරජාණන් වහන්සේ කියනවා අත්තානංචේ පියං ජඤ්ඤා රක්ඛීයනං සුරක්ඛිතං තින්නම් අඤ්‍යතරං යාමං පටිජග්ගේය පඬිතෝ අන්න මේ ප්‍රඥාවන්ත මිනිසෙක් මේ තමන් තමන් ප්‍රිය නම් තමන් තමන්ට තමන් කැමති නම් තමන්ගේ යහපතක් තමන් බලාපොරොත්තු වෙනවා නම් රක්කේනම් සුරක්ෂිතං අන්න තමන් තමාවම රැකගන්න තමාවම සුරක්ෂිත කරගන්න තින්නම් අඤ්‍යතරං යාමං පටිචග්ගේය පඬිතෝ මේ බාලවිය මැදුම්මිය මහලුවිය කියන මේ අපේ මුළු ජීවිතේ අඩුම තරමින් එක කාලයකදීවත් තමන්ව මේ කුසලයෙන් පෝෂණය කරගන්න කියලා අන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා එතකොට මෙතන එක්තරා අන්දමකින් ආත්ම දර්ශනයක් තියෙනවා. ඒ කියන්නේ ඔන්න කෙනෙක් ඉන්නවා මේ කෙනාට කියනවා බුදුරජාණන් වහන්සේ තමන් තමන්ට කැමති නම් තමන්ට තමන් ප්‍රිය නම් තමාව ආරක්ෂා කරගන්න තමන්ව රැකගන්න ඒ ඒ සඳහා තමාව රැක ගැනීම සඳහා තමාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙන්න මේ බාලවියේදීවත් කුසල් කරන්න මැදුම් වියේදීවත් කුසල් කරන්න අඩුම තරමින් ඒකවත් බැරිුණොත් මහලු වේදේවත් හැකිතා කුසල් දහම් දෙන්න කියනන්න අපි අපි උනන්දු කරනවා. ඒ නිසා මේ බුදුන් වහන්සේ විවිධ තැන්වල මේ විදිහට මේ කෙනෙක් ඉන්න විදිහට හඟවමින් අන්න අපිව නිවැරදි දෙහි යොදන්න උනන්දු කරලා තියෙනවා. ඊළඟට අනාත්ම දර්ශනය ඇතම් කෙනෙක් වැරදි විදිහට භාවිතා කරනවා. දැන් මේ සාමාන්‍යයෙන් අපි ආත්මය කියලා කියන්න නම් දිගට පවතින දෙයක් තියෙන්න ඕන. එහෙම දෙයක් නැති නිසා මෙන්න මේක අනාත්මයි කියලා කෙනෙක් පෙන්වලා දෙනවා. නමුත් පින්වත්නි බුදුරජාන් වහන්සේ දිගට පවතින දෙයකටවත් ආත්ම දර්ශනයක් යොදන්නේ නැහැ. දැන් අපිට කියන්න පුළුවන් අපි දෙයක් හොඳින් නිරීක්ෂණය කරද්දී ඒක මොහොතක් පාසා නැති වෙලා යනවා. අනිත්‍යයි. ඉතින් අනිත්‍ය නිසා අනාත්මයි කියලා අපි එතෙන්ට මේව කරනවා. එතනින් හැඟෙන්න පුළුවන් දැන් මේ අනිත්‍ය නිසා නම් අනාත්මයි. හැබැයි නিত্য දෙයක් තියෙනවා නම් ඒක ආත්මද කියලා ප්‍රශ්නයක් එනවා. හැබැයි බුදුරජාන් වහන්සේ එතෙන්ටවත් ඒක ආත්මයි කියලා කියන්නේ නැහැ. ඒ හින්දා මේ අනාත්ම දහම අන්න ඒ බඳු තැනකට දාන්නත් බෑ. ඒ කියන්නේ නিত্যව දිගට පවතින දෙයක්වත් බුදුරජාන් වහන්සේ ආත්ම වශයෙන් පිළිගන්නෙත් නැහැ. ඊළඟට තවත් ධර්ම කොටාශයක් එනවා, තවත් ප්‍රදේශයක් එනවා. දැන් ඇතැම් ප්‍රශ්න තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහුවාම බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නෙත් නැහැ. දැන් කල්පනා කරන්න පුළුවන් කෙනෙක් ඒතකොට බුදුහාමුදුරු දන්නේ නැද්ද මේවා? මේවට පිළිතුරු දන්නේ නැද්ද? කියලා කෙනෙක් ප්‍රශ්න කරන්නත් පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් වච්චගොත්ත කියලා බ්‍රාහ්මණෙක් පරිබ්‍රාජකෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බවත් ගෞතමීන් වහන්සේ මම ඉන්නවද? නැත්නම් මම නැද්ද? මම අනාගතේ ඉන්නවද? මම අතීතේ හිටියද? කියලා ඔන්න වගේ ප්‍රශ්න රාශියක් අහනවා. ඇහුවාම බුදුරජාණන් වහන්සේ එකකටවත් උත්තර දෙන්නේ ඉතින් ඒ වච්චගොත්ත ගියාට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අහනවා "ඒ ස්වාමීනි ඔබ පිළිත් ඔබ වහන්සේ පිළිතුරු දුන්නේ නැත්තේ?" අන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ මම පිළිතුරු දෙන ප්‍රශ්න තියෙනවා පිළිතුරු නොදෙන ප්‍රශ්න තියෙනවා බුදුරජාණන් වහන්සේ දෙන ඍජු පිළිතුරු තමයි ඇත්තටම මේ දුක ගැන යමක් ඇහුවනම් අන්න බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. නමුත් දුකට හා සම්බන්ධ නොවෙච්ච මේ දුකින් මිදීමට සම්බන්ධ සම්බන්ධ නොවෙච්ච ඒ වගේම මේ උබතෝකෝටික නැත්නම් චතුස්කෝටික ප්‍රශ්න ඇහුවොත් බුදුරජාන් වහන්සේ පිළිතුරු දෙන්නෙත් නැහැ. මොකද ඒවා තනිකරම බුදුරජාන් වහන්සේ හඳුන්වන්නේ තනිකරම මේ දෘෂ්ටි කාන්තාරයක්. එහෙම නැත්නම් දෘෂ්ටි වනාන්තරයක් වශයෙන් තමයි මේ මෙබඳු ප්‍රශ්න බුදුරජාන් වහන්සේ හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රශ්නවලට පිළිතුරක් වශයෙන් අනාත්මයි කියන්නේත් නැහැ. දැන් තේරුම් ගන්න වටිනවා. දැන් එතකොට කෙනෙක් අහුවොත් මම ඉන්නවද මම නැද්ද කියලා ඔය වගේ අහගෙන යද්දී කෙනෙක් කිව්වොත් බුදුහාමුදුරුවෝ කියන්නේ ඕවා නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ අනාත්ම දර්ශනයක් කියලා ඒකට උත්තරය වශයෙන් දුන්නොත් ඒකත් වැරදි. එහෙනම් මේ බඳු ප්‍රශ්නවලට පිළිතුරක් වශයෙන් උත් නෙමෙයි බුදුරජාන් වහන්සේ අනාත්ම දර්ශනය ඉදිරිපත් කළා තියෙන්නේ. ඊළඟට තවත් අපි අතර තියෙනවා මතයක් දැන් බ්‍රාහ්මණයෝ නම් පිළිගන්නවා ආත්ම දහමක්. ආත්මයක් තියෙනවා කියලා පිළිගන්නවා. Taman තුල සුළු නැත්නම් කුඩා ආත්මයක් තියෙනවා. ඒක මරණයෙන් පස්සේ බ්‍රාහ්මණ බ්‍රාහ්මන් කියලා යම්සේ විශාල නැත්නම් දිගට පවතින ආත්මයක් එක්ක එකතු වෙනවා කියලා ඒගොල්ලන්ගේ පිළිගැනීමක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේගොල්ලන්ට පහර ගහන්න ඔන්න අනාත්ම දර්ශනයක් ඉදිරිපත් කළා කියලා කෙනෙක් කිව්වොත් ඒකත් පින්වත්නි වැරදි. දැන් බුදුරජාණන් වහන්සේට එහෙම ඒ වගේ මේ බ්‍රාහ්මණයින්ට පහර ගැනීම ගැසීම සඳහා මේ තමන් වහන්සේ අනාත්ම දර්ශනයක් ඉදිරිපත් කළත් නැහැ. නිසා අපි මේ එක්තරා අන්දමකින් මේ කියන මේ අනාත්ම දර්ශනයේ වැරදි යෙදීම් අයින් කළා දැන් මේ පිරිසුදු අනාත්ම දර්ශනයක් සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කළොත් අන්න අපිට ඒකෙන් සෑහෙන්න ප්‍රයෝජන ගන්න අවස්ථාවක් තියෙනවා. නිසා මම නැවතත් මතක් කරන්න කැමතියි අපි සාමාන්‍ය දිනදා ජීවිතයේදී සම්මුති මට්ටමේදී ලොකු භාවනා මට්ටමකට යන්න මෙහා අපි කර්මය කර්මඵලය අදහාගෙන ජීවත් වෙන්න අවශ්‍යයි. මේ අපි ඉගෙන ගන්න තියෙනවා ය අනාත්ම දහමක්. එහෙනම් මෙතන කෙනෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ කියලා අපි කරන දේ කියන දෙෙහි වගකීමක් දරන්නේ නැතුව කටයුතු කළොත් අනතුරටපත් වෙන එකයි වෙන්නේ. ඒ නිසා අපි කෙනෙක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරනවා ය මේකේ හොඳ නරක විපාක මට තියෙනවා ය කියලා පිළි අරගෙන අපි යහපතෙහි යෙදෙනවා නම් අන්න සත්පුරුෂය බවට පත් වෙනවා නම් අන්න ඊට පස්සේ පින්වත්නි අපිට පුළුවන් මේ බුදුරජාන් වහන්සේගේ අනාත්ම දර්ශනයත් නිවැරදි අන්දමින් යොදා ගන්න. එතකොට ආත්ම දර්ශනයත් බුදුරජාන් වහන්සේ නිවැරදි අවස්ථාවලදී නිවැරදි තැනදී යොදනවා. අනාත්ම දර්ශනයත් නිවැරදි අවස්ථාවදී නිවැරදි තැනදී යොදනවා. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේගේ මුළු ධර්මයම හරිම ප්‍රායෝගිකයි කියන්න පුළුවන්. මොකද මේ හරියට නිකන් උපකරණ කට්ටලයක් වගේ ඒ අවස්ථාවට ගැලපෙන අන්දමට අවස්ථානුකූලව ඒ අදාළ උපකරණය භාවිතා කරනවා. භාවිතා කළා ඒකෙන් අවශ්‍ය කරන ප්‍රයෝජනෙ ගන්නවා. ප්‍රයෝජනෙ අරගෙන උපකරණය පැත්තකින් තියනවා. ඒ නිසා දැන් මේ අනාත්ම දර්ශනයත් අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ටිකක් ගැඹුරට ගිහිල්ලා තමයි ඉදිරිපත් කරන්නේ. ඒක මේ එදිනදා ජීවිතයට වඩා කියන්නේ සාමාන්‍ය ලෝක ව්‍යවහාරයට වඩා ටිකක් ඔබ්බට ගිහිල්ලා ඊට ගැඹුරු මට්ටමකදී තමයි බුදුරජාන් වහන්සේ මේ අනාත්ම දර්ශනය ඉදිරිපත් කරන්නේ.